අපි දැන් හිත පුරුදු කරලා තියෙන්නේ කැමති දෙයක්කට අල්ල ගන්න. හුඟක් වෙලාවට හිත පිට ගියාම අපිට තේරෙන්නේ අපි දැන් මේ අරමුණ නීරසයි. ඒකින්ද අරමුණේ හිත හිටින් නැති ගතිය. මේ අවස්ථාවේදී කොහොමද අපි මේක ටැකල් කරන්නේ? මේක නිසා ඔය ප්‍රකාශය පොඩ්ඩක් පිරිසුදු කරන්න ඕනේ. දැන් අපි අපි කියවන අපේ ආනාපාන සතිය ඉන්නවා. ආනාපාන සතිය ඉන්නකොට අපිට කම්පන චංචල හරි මොකක් හරි අපිට දැනෙන දේක් දැනනවා කියලා. ඔක දිගට බලාගෙන බලාගෙන ඉන්නකොට ඒකට හිත එපා කියනවා. දැන් මේක හිත අර ඉස්සර ඉස්සලාම දැක්කට වැඩිය ටික ටික වෙලාවක් යනකොට ඒකේ ඒකට හිත අහුවෙන්නේ නැහැ. එතකොට හිත ටුක් ගාලා පයින්ම වෙන කොහෙට හරි. ඒක තමයි සාමාන්‍යයෙන් භාවනා කරනකොට සිද්ධ වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි කොහොමද මේ මේක ටැකල් කරගෙන ඉස්සරහට යන්නේ. ඔය ඒකෙදි පැති දෙකයි බුදුහාමර පෙන්නන්නේ. මේ වෙන දේ මම නෙවෙයි වෙන දේ හේතුඵලයේ බෙදේ. හේතුව මොකද්ද? එන අරමුණට රුචිකත්වයට වැඩිය දැන් ඉන්න අරමුණ තියෙන අමනාපේ. ඒක දන්නේ ඔය කිව්වට ඒක දැනගෙන වෙන්නේ කියලා අපි දන්නේ නැතුව යන්නේ. ඒක තමයි මෙකැනිසම් එක. ඒ නිසා යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් ආනාපාන දිගේ එක දිගට විනාඩි 5 10 යන්න යන්න ආනාපාන තුල එපා වීමක් පහළ වෙනවා කියලා නිවන් දැකලා. එයා දන්නේ එයා දන්නේ පිටතනකට ගියා ඒ ඒ ආපු එක තමයි අධිකාරයා. ඒ ඇවිල්ලා මගේ හිත පැහැරගත්තයි කියලා කැකිල රජුරන්ගේ නඩු තීන්දුව අහලා තිනවනේ. ඉතින් භාවනා කරනකොට එකම අරමුණක් දීලා දිගින් දිගට යනකොට ඒකට පහළ වෙන ඒකාකාරීකම නීරස ගතිය පාළු ගතිය, සැකමසු ගතිය, අනුතරදායක ගතිය වාර්තාවේ සටහන් කරන්න දන්නවනම් පැහැදිලිවම භාවනා ඉතාම දියුණු වෙච්ච කෙනෙක්. එයා ඒ වෙනුවට ගන්න අනිත් සද්දයක් කියලා පැත්ත හිත ගන්නවනේ. වේදනාවක් කියලා හිත ගන්නවනේ. හිතවිල්ලක් කියලා හිත ගන්නවනේ කියලා. එයාට කියනවා හරියට. ඒ කරනවා ආයෙ ඵලයන් කොහොමද බලන්න. ඒක නිතර නිතර ඒක දන්නවනේ දැන්. නෑ. මම අභියෝග කරනවා ඒක දන්නේ නැති නිසායි අපිට මේ sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ ඒක දන්නවනම් ඒ කෙනා දන්නවා අරමුණු මාරු කරන්න ගන්න කරන ආසාව තණ්හා වැඩි වෙනවා එකම අරමුණක ඉන්න ඉන්න ඉන්න ඉන්න විරාගය වැඩි වෙනවා විරාගය තමයි අපි කම්මැලිකම බාහිර කියලා බාර අරන් තියෙන්නේ අපි ඒකටයි භාවනා කරන්නේ නමුත් ඒක එනකොට ඉසాత බඳගෙන අඬනවා නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයට පුළුවන් නම් හොඳට සක්මන් කර කර කර යනකොට එන්නේ එන්න මම මේ කිල්ල අරගෙන සක්මන් කරත් මේක එපා වෙනවා ඒක එපා වෙන බව දැනගන්න එයා දන්නව අඬන ඉන්න මිනිහට හැටන්නාම වගේ මොන හරි එකකට හිත යනවා. යන්න හේතුව මේ එපා වීම කියලා දන්නවනම් ඒක සුවිශේෂී ඥානයක්. අපි ඒක වසන් ගන්න හදනවා. ඒක නිසා සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා පමාදේ න කම්පතිති සති බලං කියලා. හිත අප්‍රමාදී නෑ දැන්. හිත පිටපයින්. මේක උණයි කියලා හිත කම්ප කරගන්න එපා. බලපන් ඇයි මේ මට ඕනකමද මේ නෑ. ඊට බල ධර්මයේ විතර පයින් පනින්න හේතු දෙකක් තියෙනවා. පිටින් එන එකට තියෙන ආකර්ෂණය සහ ඇතුළේ තියෙන එකට ද්වේෂය. ඔය පිටින් තියෙන එකට ආකර්ෂණය වෙනකොට පොත්ලිය තැකි ඕන තරම්. නමුත් ඇතුළේ තියෙන එකට තියෙන ද්වේෂය පිළිබඳව හිතන තරම් කාටවත් පෞරුෂත්වයක් නැහැ. කාටවත් පින් නැහැ. කාටවත් විපස්සනාව තේරෙන්නේ නැහැ. කාටවත් හේතුඵල ධර්මයේ තේරෙන්නේ නැහැ. තේරිච්ච දවසේ එයා දන්නා හිත පිට යන එකට පශ්චාත්තාප වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඇයි මේක වෙන්නේ? එතකොට දැනගත්තොත් ඕනෙම අරමුණක්. දිගින් දිගට පවත්වනකොට ඒක නීරස වෙන ගතිය කියන්නේ විරාගය උතුම්ම ධර්මයක්. අපි මෙතෙක් කල් ඒක නැති කරන්න කොච්චර නැටුවද කියලා. එහෙනම් විරාගයට කොච්චර වෛර කරලා තියෙනවද කියලා. ඒක දෙයයන් සම්බන්ධද? අල්ලපු ගෙදර මිනිස්සු සම්බන්ධද? බුදුහාමුදුරුවෝ සම්බන්ධ කවුරු සම්බන්ධද? තමන්මයි. මුත් අපිට ඒක දැක ගන්න තරම් පෞරුෂත්වයක් නැහැ. ඒක ඒක රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා. එහෙම නැත්නම් විප්ලවීය චින්තනයක් ඕනේ. ඕනෙම දෙයක් දිගට ඇසුරු කරනකොට ඒක එපා වෙනවා. හැබැයි එපා වීම පේන්නේ වෙන දෙයක් ඇල්ලීම හරහා තමයි අපිට සිද්ධිය වෙනස් වෙන්නේ. ඒත් කවදාකවත් ඇසුරු කරපු දෙයට ආපු මේ මේ එපා වීම භාවනා ප්‍රතිඵලයක් බව කෙලෙස් අඩු සත්‍යයක් බව තේරුම් ගන්න කියලා පොට්ටපාද සූත්‍රයේදී නැවත නැවත සර්වචනන්සි කියනවා. එimhe එපා වීම එnderලා ඒ භාවනාවෙන් ආපු එකක්. එතන ආසාව නෙමෙයි ආසාවේ අනිත් පැත්ත තියෙන්නේ. තණ්හාවේ අනිත් පැත්ත. ඒක කෙලෙස් අඩුයි. පුළුවන් නම් තව එක චිත්තක්ෂණයක් ඔක හිටපන්. ඒ නිසා ඉස්සලා කරපු ප්‍රකාශය පොඩි මම මේ අභියෝගයක් කරන්නේ එහෙම අපි ඇතුළත එපා වීම අගය කරන එකක් හෝ ප්‍රතිපත්තියක් වශයෙන් ආපිකක් වශයෙන් හෝ කෙලෙස් අඩු බව අපි දන්නේ නැති එක තමයි අපේ සාපේ. ඒ නිසා අපි පිටාපු දේවල් වලට බඩින්නේ. ඔව් දන්නවනම් එයාගේ එයාට ලකුණු දෙකක් එනවා. අලුත් දෙයක් ඉල්ලන්නේ ආපු දෙයට චෝදනා කරන්නේ නැහැ. එයා අයිතිවාසිකම් සටන් කරන්නේ නැහැ. ඉදිරිපත් වෙච්ච කිසි දෙයක් එක්ක ගැටුමක් නැහැ යාට. එයා දන්නවා මට එපා වීම නිසායි මම මේ පිට දේවල් හොයන්නේ කියලා. නිසා යාට ඕනෙම සමාජයක no friction කිසිම තැනක අර කද්දාක හැප්පෙන්නේ නැහැ කොහොමද? එයා දන්නවා මේ ප්‍රශ්නේ විලා තියෙන්නේ මේ දැන් තියෙන එකට මගේ තියෙන නොදන්නේ නුස්නාගතිය මිස පිට දේවල් ඇවිල්ලා මට කරදර කරන්න බෑ. කොහොමඩක්වත් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔය කැකිලි රජු කරන තීන්දුව දෙන්නේ කොහොමද? අපි ඔක්කොමල කැකිලි. නිසා මේක තේරුම් ගත්ත දවසේ අපි අවුරුදු 2600ක් පරණ වෙච්ච බුද්ධ ආගම මේ කහ කෑල්ල දෙකට ගැඩුවා වගේ අතර ගන්නවා. ඒ නිසා භාවනා කරනකොට නීරසකම යට ලොකු ජයග්‍රහණයක්. ලොකු ප්‍රතිපදාවක්. කෙලෙස් අඩු ගතිය. මොකද කෙලෙස් ආසාව අඩු වෙනවා කියන්නේ තෘෂ්ණාව වෙන පැත්තේ. අපි මෙතෙක් කල් මොකද කරේ? එතකොට ඉරියව් මාරු කරනවා. එහෙම නැත්නම් සද්ද කරපෙන්නකට බයිනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද අපි අර යථාර්ථය අවබෝධ කිරීම පමා වෙන්නේ. යථාර්ථය අවබෝධ කරන වෙලාවේ සතිය සති බලයක් බවට පත් වෙනවා.